අපි බලාපොරොත්තු වෙමු ලිඛිත ප්‍රශ්න ආරම්භ කරලා ලිඛිත ප්‍රශ්න පටන් ගන්න සභාවාරයේ නැත්නම් ප්‍රශ්න විචාරාත්මක සැසිවාරයේ ආරම්භ කරන අතිශය අතර වෙලා සිටු ලිඛිත ප්‍රශ්න සභාගත කරනවා අවසරයි අපේ හාමුදුරුවෝ වහන්සේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ නාම රූපයන්ගේ ශනික නිරෝධය එතන එතන විදර්ශනා කිරීමෙන් භව නිරෝධය සිදුවන්නේද? මේකට ඕක කියන්නත් පුළුවන් නෑ කියන්නත් පුළුවන් ඒක තීන්දුව වෙනවා තමයි මොකද්ද මේ නාම රූප කෙනකින් අදහස් කරේ කියලා කොහොම නමුත් ඒ භව නිරෝධය වශයෙන් සිදුවෙන මේ ඉතිර නැත්තම් ප්‍රධාන කෘති සිදු වෙන ඉසලා ක්ෂණ මාත්‍ර වශයෙන් සිදුවෙන එක දැකීම ක්ෂණ බංගුරත්වයේ කියලා එහෙම නැත්නම් කිච්ච ගණයේ බිඳලා දැමීම ආරම්භණ ගණයේ බිඳ දැමීම හරහා සිද්ධ වෙනවා. ඉතින් ඒකද මෙතන අර මෙතන අරමුණු ගමන අදහස් කරන්නේ මේ නාම රූපයන්ගේ ක්ෂණික වශයෙන් නිරුද්ධ වීම කියා කියන්නේ කියන එක පුද්ගලයා පුද්ගලයාට අදහස් කරන අර්ථකථන වෙනස් වෙන්න පුළුවන්. කෙසේ නමුත් මේ Nirodhaය දැක්කට පස්සේ තමයි නැත්නම් නාම රූපයන්ගේ සිදුවෙන ශූත්‍ර වශයෙන් ක්ෂණ මාත්‍ර වශයෙන් සිදුවෙන නිරෝධය දකපු කෙනාට විතරයි නිරෝධගාමිනී ප්‍රතිපදාව කුමක් වේවිද කියලා තේරෙන්නේ. ඒ නිසා තුන්වෙනි ආර්ය සත්‍ය නිරෝධ සත්‍ය ඒ නිරෝධ සත්‍ය ක්ෂණ මාත්‍ර වශයෙන් දැක්කට පස්සේ ඒ ක්ෂණ මාත්‍ර වශයෙන් ඇති වෙන නාම රූපයන්ගේ නිරෝධය දියුණු පවණු කරන ජීවන රටාවක් අවශ්‍ය කරනවා. ඉස්සලවතාවට අපි ඒක දකින්නේ නිකන් අද විදුලි එළියකින් පාට රැමත් දහනේ වස්ස වේලාවක තමන් යන පාර දැක්ක වගේ ඒක පාරට පේනවා. ඊට පස්සේ එයා ඒක හරි කියලා හිතා ගන්න උඟ දිනුට ඒක බය හිතෙනවා උඟ දිනුට ඒකට අනුග්‍රහ කරලා හිත දෙන්නේ මොකද ඒ ක්ෂණමාත්‍ර වශයෙන් සිදුවෙන පිළිව පවා සෞඛ්‍ය මානසික සෞඛ්‍ය දුර්ලභයට බයකට හේතු අනතුරුදායක බවකට හේතු වෙන නිසා එයා අනුග්‍රහ කරන්නේ සුතමේ ඥානයේ තියෙන හොඳ මානසික සෞඛ්‍යයක් තියෙන කෙනෙකුට නම් මේක දෝ මේක වෙන්න ඇති කියලා මගේ ප්‍රශ්න මතුවෙනවා ඊට පස්සේ ඒක නායක හරිදි බව තේරුම් ගත්තොත් ඒ දේ නැවත නැවත දැක ගන්න පුළුවන් වෙන විදිහට ඒකට සාධරව ඒක ලෑස්ති වෙලා කරන යන භාවනාවේදී ඒක නාට විශේෂයෙන් හිත යොදන්න වෙනවා සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියලා මම ඊට පස්සේ මේක දක්නාසුළු කතාවක් මිස මේ නිත්‍යයි සුඛයි සුභයි කියන කතා කරන කතා පුළුවන් තරම් නැති නැතුව බැලන නොකරන එකයි. ක්‍රියාවලදී භාවනාවට අනුග්‍රහ වෙන ක්‍රියා මිස අනිකුත් මේ ලෝකයා නටවන ලෝකේ නැටවෙන වැඩවලට නොගින් නිකන් වෙන. ඒ වගේම ජීවනට අවශ්‍ය ආජීවය කරන්නේ මේ ජීවත් වෙන නිසා කණ්ඩෝඩ මිසක කණ්ඩ ජීවත් වෙන ජීවන රටාවක් නෙවෙයි. ඊට පස්සේ මේ ක්ෂණ මාත්‍ර වශයෙන් දක්වපු දේ භව නිරෝධයේ දක්වා ගමන් කිරීම සඳහා කළ යුතු අනුග්‍රහයක් වශයෙන් යහපත් ජීවන රටාවකට යනවා. ඉතින් ඒක නිසා මේ තුන්වෙනි ආර්ය සත්‍ය දැකපු කෙනාට විතරයි හතරවෙනි ආර්ය සත්‍යය කියන නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියන එක තේරෙන්නේ විශේෂව ප්‍රායෝගික වශයෙන්. ඒ නිසා මේක භවනාදී විය යුත්තක්. නමුත් මේ ලියපු කෙනා මොකක් අදහස් කරන ලිව්වත් කියලා දන්නේ නැති නිසා මම මේ දල වශයෙන් මූලධර්ම පැත්තෙන් විතරයි මම විග්‍රහ කරන්න කරන්නේ. ඒක නා කැමති නම් මොකද්ද මේ නාම රූප නිරෝධය කියන එකෙන් වචන වලින් අදහස් කිව්වේ කියලා තව විස්තර සපයන්න. ඒක සභාව දැනුවත් වෙන්න හේතුවක් වෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමීන් වහන්සේ විදීමක් තියෙනවා නම් එතන දුක්ඛ. මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න නම් බැහැ. ඒකට සිංහලේ තියෙන්නේ විඳවනවයි කියලා අපි වචනක් තියෙනවා. විඳවනවයි කියලා කියන්නේ ඕකාවේ විඳවන්නේ කරපු අකුසල කර්ම වලට කොට කොට විඳවන්න වෙනවා හිතන්නේ කියලා අපි වචනයක් පාවිච්චි කරනවා විඳවනවයි කියලා. ඒක බිඳිලා ඉන්නේ විඳීම කියන එකෙන්. නැවත් ලෝකයා සැප විඳීම දුක් විඳීම කියලා මේක දෙකකට බෙදලා තියෙනවා. ඒකට සැප විඳීමට මනාප වෙලා දුක් විඳීමට අමනාප වෙලා තියෙනවා. නමුත් ਸਰවඥ විග්‍රහයට යනකොට මේ සැප විඳිනවා දුක් විඳිනවා දෙක මැදට උපේක්ෂා වේදනාවක් සැපත් නැති දුකත් නැති අදුක්කම සුඛ වේදනාවක් අතුල් කරනවා අතුල් කරපු ගමන් මේ විඳීම සැප විඳීම හොයාගෙන යන එක නා ඔන්න ටිකක් හැල හැප්පෙන කරකිල්ල කරකොලත ඇදේ වගේ වෙනවා මේ ලෝකේ සැප දුක විතරක් නෙවෙයි සැපත් නැති දුකත් නැති එකක් තියෙනවා ඒක අපි දැකලත් නැහැ දන්නෙත් නැහැ මොකද අපි භාවනා කරලා නැහැ අපි උපේක්ෂා වෙලා නැහැ. අපි කුප්පයි. අපි කාම කාමසුකල්ලිකාණියෝගෙටම යදෙන්නේ. ඉතින් ඒ නිසා මේ අදුක්කම සුඛ අඳුර ගන්න බෑ. අඳුර ගත්ත ගමන් ටාර්ගට්ම පෙන්නලා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ණය විපස්සනා පෙන්නලා දෙන්න පුළුවන්. හැම දුකක් හැම සැපක්ම කරන්නේ දුකකින්. සැප හොයන කෙනාට අන්තිමට හම්බෙන්නේ දුකක්. ඒකෙම හැම දුකක්ම සැපකින් ඉවර වෙන්නේ. නිසා දුක ප්‍රතික්ෂේප කරන එක නම් ප්‍රතික්ෂේප කරන සැපක්. කවදා හෝ මේ කෙනා යම් ඉස්පාසුකට යම් මස්සසිලකටපත් වෙනපත් වෙන්නේ සැපත් දුකක් නැති තැනට. ඒක ලෝකයා කම්මැලිකම වශයෙන් තමයි අඳුරගන්නේ. ඒක ලෝකයා මුස්පේන්තුකමක් විදිහට අඳුරගෙන තියෙන්නේ. පාළුවක් විදිහට අඳුරගෙන තියෙන්නේ. තනිවීමක් විදිහට අඳුරගෙන තියෙන්නේ. කොංගීමක් විදිහට අඳුරගෙන තියෙන්නේ. ඒ නිසා කවදාකවත් ලෝකයා සාමාන්‍ය කෙනා අදුක්කම සුඛය කියන එක ආධ්‍යාත්මික වර්ධනයක් අධ්‍යාත්මය හරහා අඳුනාගත යුතු හොඳ දෙයක් විශේෂ තේරුම් ගන්න. අද ලෝකේ තියෙන මේ විනෝදාංශ සියල්ලම හදලා තියෙන චිත්‍රපටි බලන්නයි, සිගරට් බොන්නයි, පත්‍ර බලන්නයි, රේඩියෝ බලන්නයි මේ අදුක්කම සුඛයට වෛර කරන අය තමයි. කවදා හෝ අදුක්කම සුඛය හොඳ දෙයක් කියලා සැප දුක දෙක ගෙවම් කරන්න තියෙන අත්‍යන්ත දෙයක් කියලා දන්නා. යා ඒකට කියන්නේ හොද කලාව කියලා. යා ඒකට කියන්නේ විවේකයේ කියලා. ඒකට කියන්නේ විස්රාමයේ කියලා. ඉතින් ඒ මට්ටමට ආපු කෙනාට තේරෙනවා එතන විතරක් අධික සැප දුක විඳීමක් නැහැ. අදුක්කම සුඛය. අදුක්කම සුඛය කම්මැලිකමක් කරගත්තොත් අපි කම්මැලිකම නැති කරන්නේ විවිධ recreation විවිධ විනෝදාංශ විවිධ ආස්වාද හොයාගෙන යනවා. නමුත් ඒ වෙනුවට මේ කම්මැලිකම නෙවෙයි මේකට හුදේකලාව කියලා දැනගත්තොත් අපි මේක කල මේකට නම් මුස්පීතුකම කියලා කියනවා. ඒක තමයි පාළුව කියලා කියන්නේ. තනිකම කියලා කියන්නේ. ඉතින් ඒ ඒ මෙතෙක්කල් විඳවනවයි කියපු ඒ තනිකම පාළුව හුදේකලාවක් පාටපත් කරගත්තට පස්සේ එයාට පේනවා සැප වින්දත් දුක් වින්දත් මේ අදුක්කම සුඛේ වින්දත් ඒකට කැමැති කෙනෙකුට සැපක් කියන්න බලව කැමැති කෙනෙකුට දුකක් කියන්න බලව එයා ඒ අධ්‍යාපන ලැබපු ක්‍රමයේ හැටියට තමයි ඒක කියන්නේ. මේ පිළිබඳව හොඳටම දන්න කියන ਸਰවචනාංශය සඳහන් කරනවා වේදිතයක් තියෙනවනම් දුක සංස්කාරය. ඉෂා නිවරට දීලා තියෙනවා අවේදිතයි. විඳින හැමදේම විඳවන විඳවීම. ඉතින් ඒක අදහස් කරලා වෙන්නේ කියලා මම හිතනවා මේ ප්‍රශ්න අහලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒක සාමාන්‍ය ලෝකයේ විවහාර භාෂාවේ උගන්වන්න අමාරුයි. මොකද විවහාර භාෂාව උගන්වන්නේ ශප හොයන්න. මේ තාඨමන්නේ අමුඩ ගන්න උදේ ඉඳලා හැන්ද වෙනකන් කඹරන්නේ. සැප හොයන්නයි. නමුත් මේ සැපය අවධාන වශයෙන් මොකද්ද දෙන්නේ කියන විග්‍රහ කරලා බලන්න කාටවත් ඉස්පාසුවක් නැහැ. මොකද තාම සැප හොයලා ඉවරවත් නැහැ. නව සර්වචනාංශේ සාරා සංඛ්‍ය කල්පලක්ෂය ඉදිරියට අත්දැකීම එක විදිහට එකතු වුණා. අපිට වගේ වක්කඩේ අකුරු හැගුවා වගේ වුණේ නෑ. ඊට පස්සේ පෙනුවා මොන තැපයක් කෙවත් අති ප්‍රතින දුකයි. ඒක නිසා මේ සැප දුක අදුක්කම ඔක්කොටම විඳවනවා කියන වචනේ බුදුහාමුදුරුවෝ කියනවා. එනිසා කාට හරි අපි සැපක් දෙනවයි කියලා කියනකොට විඳවන්න සාසනවා. දුකේ නම් අහන්නම දෙයක් නැහැනේ. අදුක්කම සුඛයක් දුන්නත් මුස්පේන්තුවට සලකන්න. පාළුවට. ඒ නිසා මගේ තටි කපඩාවේ අලුත් සින්දු තටියක් ආවා ළඟදී. ඒකේ දිනනවා බාලුව දෙවනක් කරලා උඹනා පදං මුදලීනෝ අන්සාරේ ඇති ඕමයි යෝදුක තමයි නිවනට එන දායේ දුක් ඔක්කොම ඉවරයි බනාදං මුලලේ නෝ උඹ ඔක්කොමල කෙන්දිරි ගන්නේ උලලේනගේ සද්දේ. ආලුව හම්බෙලා වියෝදුකක් කරගෙන අඬන බුදුහාමුදුරෝ කියනවා ඔබට එක්කලයි මම පැල් කවිය කියන්නේ උඹ නාඩං උලලේ අලුත් දැටියක් මට හම්බෙච්ච අලුත් දැටියක් මේ කතා කරන ඕනම දෙනෙක් කංකේන්ද්‍රිය. චර්චුරුවක් පශ්චාත්තාපය. ඊමණේ පහළුවටපත් වෙලා ඒ පහළුව නැති කරගන්නවා. මේ බුදුහාමුදුරු කියන උඹටත් එක්කයි පැල් කවිය කියන්නේ. මේ සංසාරයට යොම තමයි. වියෝදුක කාටවත් නැහැ. ඉවෙනට ගිය දාසි වියෝදුක නැතුව නෙවෙයි ඔකට අඬන්නේ. අඬලා වැඩක් නැහැ. මොකද හැම විදවිල්ලක්ම දුකක්. ඉච්ඡා අපි දරුවන්ට සැප දෙන්න හදනවා. රජු රටුට සැප දෙන්න හදනවා. දොස්තරලා ලෙඩට සැප දෙන්න හදනවා. ගුරුවරු ශිෂ්‍යයාට සැප දෙන්න හදනවා. උන්ගේ මහයි කාලවලට සැප නැතුව බෙහෙත් පදීනට සැප දෙන්න හදනවා. කොයි බොරු. පුත්‍රයන්ාන්සේ විතරයි කිව්වේ කොයි දේ දුන්නත් දුකයි. මොනම දෙයක්වත් දෙන්න බවුන්ට කියලා දීපන්. ඔයකට පාළුව දෙවනක් කළා කිදිරි ගහන්න එපා, අඬන්න එපා. අලුත් ඇති පුළුවන් අහන්න මේ කවුද කියන්නේ අන්න ගුරුදාස කපුගේ සෞදී ඉඳලා ඇඳ වෙනකන් කතා කරනකොට කොච්චරක් උලලෙන සද්ද එනවද කියලා බලන්න. පියෝ දුකටයි පිණියට. පී විපයෝග දුක්ඛ, අප්පිය සම්පයෝග දුක්ඛ. චීරෝඩාවි පාළුව දෙවනක් කළා හොඬනවා. කාට එන්නේ? උලලෙන විතරයි ඉන්නේ. ඒ නිසා කතා නොකර ඉන්න ඔය දුක වහගෙන කාටවත් දෙන්නත් ඒවා දුන්න ගමන් වෙන්නේ දුකක්. එදා පැමිණි දුක් පැණි රහයි කියලා අපි දින්නල කියපුණක් තියෙනවා. ඔබ විඳගෙන චරුචුරු ගන්න නැතුව, අඬන්න නැතුව, තවත් කාගෙන් ළඟිලා බැගෑවෙන්න නැතුව, බැලේක් වෙන්න නැතුව ඔය ඉවසන්න බැරිද කියලා බලන්න. තියෙන හරියක් ලෝකේ තියෙන විඳවිලි. ඒ නිසා උපදීම කැමති වෙනවා නම් දුක කැමති වීමක් ක්ෂය වීම කැමති වෙනවා නම් දුකේ ක්ෂය වීම කැමැත්ත වීමයි හැම වෙලාවෙම ක්ෂය වීම බලන්නේ. ඉස්සර ප්‍රශ්න තියෙන ඉතින්. හැම නාම රූපයක්ම නිරෝධය දැක්කම භව නිරෝධය වෙනවා. හටගන්ම දැක්කම උපන්දින උත්සව සාගර පවත්තරන මුල්ගල් තපි මුත්සව තියෙනවනම් අරක පටන් ගත්ත මේක විවෘතලා කියනවනම් දුක් කඳක්. එහ පටන් ගත්ත හැමදේම ඉවරයි. මෙච්චර ලස්සන වනස්කේ හතර කෙලක් විඳන් කළා දු ජීතවනාරාමේ නටබු සුවන්ැලිසෑය නරඹු රාජ මේ රාජගීරිය පේරවනාරාම ඔක්කොම ඉවරයි. ඉතින් ඔකට අගන්න පටන් අරගත්තා මුස්ලිම් මිනිස්සු ඔක කැඩුවා. එහෙම නැත්නම් තව කවුරු ගිහලා ඔය බිමේ ගත කරයි කියලා අඬල වැඩන්නේ. ඔක අඬලා නෙවෙයි තියෙන්නේ වර්තමානෙ ඉඳලා බලන්න. මේ විඳීම තියෙන තාක්කල් විඳවනවා. ඒ නිසා සිංහලේ වචන ඉංග්‍රීසි වලින් හරි අමාරුයි වචන කතා කරන්න. ඒ මොකද ඒක සුඛාස්වාදය සඳහා හදාගත්ත භාෂාවක් සිංහලේ තියෙනවා පාලියෙන් ගත්ත ලස්සන වචන ඒව අපේ විවහාරයෙන් අයින් කරලා අපි කියනවා මොකද අපි සැපතෙවීමේ පිස්සුවට වැටලා තියෙන්නේ අත්නෝමතික ක්‍රියාවට වැටලා තියෙන මුළු ඉදිරි પરම්පරාවකම යොමු කරලා තියෙන්නේ මේ සැප දෙන්න නමුත් අන්තිමට ඒක විඳවිල්ලක් පාටපත් වුණාට පස්සේ දීපේ කාටත් ගත්තේ කාටත් දෙගොල්ලටම කියන්නේ ආ පාළුව දෙවනක් කරලා උඹ නාදං උලලීනු උඹටත් නික්කලයි මම පැල් කවිය කියන්නේ සීත හිරික දයිවන අරණී තියෙන්නේ උඹට පිහාතුයි මාට තල්පතයි තියෙන්නේ නාඩයි තුපල්ලා එච්චරයි කියන්නේ. ගුණසමරින් වහන්සේ අවසාන ප්‍රශ්නයේ දිනපතා උදෑසන කයකට වැඩි කාලයක් සක්මන් භාවනාවක් ඉන්පසු අලියක භාවනාවක් කරමි. වම දකුණ ලෙස මෙනෙහි කෙනෙකුට සක්මන් කිරීම ආරම්භ කර විනාඩි 20ක් 30ක් පමණ ගතවන විට ලනු පැදුරේ අලු බව යටපත් වූ මෘදු බව ඉතා හොඳින් දැනේ. මෙසේ සතිය තවදුරටත් විවර කර එම ස්පර්ශයට හිත යොදාගෙන සිටින විට ශරීරයෙන් ධන හිත පහළ කොටස උඩ කොට සිල් ස්වභාවයක් ගමන් කරන ආකාරය ලැබේ. මෙම தত্ত্বය විනාඩි 10ක් පමණ පවතී. ඉන්පසු පරියන්කයට ඉඳගෙන මම දැන් මෙතන ලෙස ශරීරයට හිත යොමු කළ විට විනාඩි 2ක් 3ක් ඇතුළත කය සංසිඳී ආනාපානය ලැබුණියයි. කය ඊටම සැහැල්ලුවේ කලාලය සහ ශරීරය අතර ස්පර්ශය පවා නැති වී වායු කොට්ටයක් උඩ ඉන්නවා යැනි හැඟීමක් ඇති වේ. මේක මාස දෙකක් තුනකට කලින් මෙම අවස්ථාවට පත් වන විට ඇතිවුණු නවතින සහ එකිනෙකට සම්බන්ධ නොවන සිසිවිලි ධාරාව ඔබ වහන්සේ ගොත්‍ය ලෙස හඳුන්වන දෙයක්. ගොජේ ගොජේ ගොජේ ගොජේ ගොජේ එතන ගොජේ කියලා. දැන් ඇතිවන්නේ නැද්ද? මේ අවස්ථාවේදී ශරීරයෙන් හෝ පිටත නොදන්නා තැනක සිදුවන හුස්ම ඉහළ පහළ යාමේ ක්‍රියාවලිය ලෙස පහසුවෙන් හිත යොමු කර දැනෙනවා දැනෙනවා ලෙස මෙනෙහි කරමි. බාහිර ශබ්ද ඇසුණත් ඒවාට හිත ප්‍රතික්‍රියා කරේ නැත. මෙසේ මූල කර්මස්ථානයේ හිත යොමු කර සිටින විට කඩින් කඩ එන සිතුවිලි සමග හිත ඉතා සුන්දරායකට පිටතට දුවන බව පෙනේ. නමුත් හිත ඉබේම නැවත මූල කර්මස්ථානය වෙත පැමිණෙන බව පෙනේ. සතිය කැඩෙන්නේ නැති බවට සැකයක් නැත. මේ ආකාරයෙන් විනාඩි 40ක් 45ක් ගත වන විට ආදී සුළු වේදනාවක් හටගන්නවා. දේශයෙන් තොරව එන වේදනාවේ විස්තර බලන විට එය පහ වී යයි. නැවත එම පාදයේම වෙනත් ආකාරයකින් එනවා මුලින් එක විඳිනවා වැනි නම් දැන් කපනවා වැනි වේදනාවක් පැමිණේ. මේ දෙසද මුලින් කළ ආකාරයටම දේශයෙන් තොරව ඉස්සර බලා සිටීමට උත්සාහ කරන විට වේදනාව සමනය මේ අවස්ථාවේදී හිත දැන් පරක් වෙලා හෝ අදට මේ ඇති. හිත මෙතනින් එහාට යමු. ආදී ලෙස යෝජනා කරමින් පරියන්කෙන් නැගිටපත් එකටපත් කරනවා. පරියන්කෙන් නැගිට පසු බොහෝ වේලා සතිය ස්ථිරව පවතී. හිතද අයිස් පෙට්ටියක දමුවාක් මෙන් ඉතා සීතල සැහැල්ලු පවතී. ගරු ස්වාමීන් වහන්සේ මා ඊළඟට කල යුත්තේ මේ වේදනාවට මුහුණ දෙමින් ඒ දෙසට සතිය ස්ථිරව යොමු කරමින් වැඩිපුර කාලය පරියන්කේ සිටීම බව තේරුණත් ඒ කර ගැනීමට ශක්තියක් නැති බව හැඟේ. ඒ සම්බන්ධයෙන් ඔබ වහන්සේගේ කාරුණික මඟ පෙන්වීම নমස්කාර පූර්වක ඉල්ලා සිටිමි. මේකේ තියෙන විතර වල හැටියට අපි මෙතෙක් කතා කරපු දෙක තුනටම තවත් උදාහරණයක් සාක්ෂියක් නිරූපකයක් නැත්නම් රූපක පෙන්වලා තිනවා. ලස්සන අකුරු ලියලා තිනවා මට කවදා ලියන්න බෑ මේ විදිහට. කොහොම නමුත් ඒ ගොජේ කියන එක තමයි නාම රූපය කියලා මම හදාගෙන තියෙන්නේ. අපිට ගොජේතන්ටපත් වුණාට පස්සේ මේක ඕනනම් වෙලාවක වේදනාවක් වෙන්න පුළුවන් වේදනාවක් මේක හිතවිතක් වෙන්න පුළුවන් ඕනනම් මේක රූපයක් වෙන්න පුළුවන් ඕනනම් මේක සද්දයක් වෙන්න ඒ කොයි දේ බාටපත් වෙන්නේ මගේ හිතට ඕනකමට කියලා කිව්වොත් කවුරුත් පිළිගන්න කැමති මේ අතික වහගෙන අරමුණ තැන්පත් වෙලා වායු කොටයක් වගේ උඩ ඉන්නකොට මොකද්ද වැඩ පිළිවෙලක් පේනවා ඒකට ෆ්ලක්ස් කියන වචනේ ඉංග්‍රීසියෙන් පාවිච්චි කරනවා සිංහලෙන් අපි නිකන් ගොජ දානවා වගේ පැහැෙන ගතියක් නිකන් ඔහේ නිකන් අතුරුගා කඩුතනක මාළු රිත්තක් ඉන්නකොට දඟලනවා වගේ. එහෙම නැත්නම් ගවරවලක පණුවන අලියනවා වගේ. එහෙම නැත්නම් දෙකට කපුරු පණුව ටිකක් ගොඩාක් එක තැක නලවනවා වගේ. නැත්නම් ටීවී ස්ක්‍රීන් එක විශේෂයෙන්ම කළු සුදු එක ටික්ටට වෙනවා වගේ. ඔය වැඩ පිළිවෙලක් කරනවා. ඔය ටික්ටොලින් තමයි ටීවී එක ફોકસ කරපුවා ගෑනු පිළිමේ රූපය හැදෙනවා චිත්ත සිත්වලින් තමයි. ඒ වගේම ගොජෙන් තමයි ඔය වේදනාව හැදෙන්නේ. වේදනාව හැදෙනකොට ගොජයක් නෑ. ගොජේ තියෙනකොට වේදනාවක් නෑ. ගොජේ තියෙනකොට හිතවිලි නෑ. හිතවිලි තියෙනකොට ගොජේ නෑ. මොකද මේ එකම මේකෙන් තමයි ඔය රූප වේදනා සංඥා නැත්නම් රූප ශබ්ද ගන්ධ රස ඔක්කොම හැදෙන්නේ. ඉතින් අර ගොජේ පවත්තනවන ඒක ඇහිම් පේනෙකුත් නෙවෙයි. කනට ඇහෙනෙකුත් නෙවෙයි. නාසයට දැනෙනෙකුත් නෙවෙයි. ජීවිත රසකුත් නෙවෙයි, කායට පහසකුත් නෙවෙයි. නමුත් නෑ කියන්න බැරි අත්දැකීමක් තියෙනවා. මේක ඒතර ඉන්න බෑ වගේ ගායක් තියෙනවා. එචා ඉඳපු ගානක රූපයක් වෙනවා. ඉඳපු ගානක සද්දයක් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියන්නේ ඡන්දමූලක සබ්බේ ධම්මා කියලා. මේ ගොජේට එක එක රූපක ආකාර නිමිති දෙන එක තමයි විඥානය කරන්නේ. ඉතින් අපිට භාවනාවේදී මේ ප්‍රශ්නේ අවසන් වෙනකොට කියන්නේ මම මොකද කරන්න ඕනේ කියලා ගොජේ එහෙම තියාගෙන ඉන්නේ ඒක සලායතන වලටපත් වෙන්නේ නැතුව. ඒක රූපයක්, සත්‍යයක්, සද්දයක්, කනක්, නාසයක්, දිවක්, නාසයක් සෝදක්, කඳක්, දිවක් රසක්, කයක් පහසක් වලටපත් වෙන්න ඕන්න මෙන්න තියෙන්නේ. පත් නොවි ඒ විභවයේ පවත්න්න පුළුවන් නම් ඒක චාලක ශක්තියක් වශයෙන් පත් කරනතු විභව ශක්තිය වශයෙන්ම ඒකට කියනවා හික්මීම කියලා මනසේ හික්මීම ගොජේට එහෙම ඉඳයි. මෙයා ඉන්න එයා කියන වේශවාන. රූප වශයෙන් පේන ශබ්ද වශයෙන් ගන්ධ රස වශයෙන් පහළ වශයෙන් ඉතින් වෙච්ච ගමන් අපිට හිතන හිත පිට ගියා මට දැන් රූප වේන්න පටන් ගත්තා. ඒතර ගොජේ පේන්නේ. ශබ්ද හෙන්න පටන් ගත්තා ගොජේ පේන්නේ. ශබ්ද හෙනකොට රූප පේන්නේ. ගන්ධ වශයෙන් රස පැහැදෙන්නේ. ඉතින් මේ එකකින්මයි මේ සේරම කරන්න කියන එක හිතා ගන්න බෑ කාටවත්. විද්‍යාවට හිතා ගන්න බෑ. ඒක ਸਰවඥාන්සේ පෙන්ලා දීලා තියෙනවා. අපි ටීවී කැමරා channel TV එකක් ගත්තාම දැන් මම පැවිදි වෙන කාලේ විතර ආවම ටීවී එකේ තිබුණ channel 5යි ආයේ. නැත්නම් දැන් නම් තියෙනවා 30 ගන්න 40 ගන්න. කීයක් තියෙනවද? එක channel එකකට දැම්මට පස්සේ අනිත් channel බලන්න බෑනේ මේ TV එක. කොයි එකට හරි channel එක tune කරගත්තා පස්සේ වෙන channels බලන්න බෑ. ඒ වගේ තමයි මේ මිනිස්යාගේ භවය එක්ක රූප බලන්නේ බාටපත් වෙනුත් එයාට සත්‍ය අහන්න බෑ. කඳ රස බලන්න බෑ. බලනවා නම් ඒ අච්චාරුවක් ඒ මිනිහට සතිය නැතිකම නිසා. ඉතින් ඒ නිසා ගොජේ බාටපත් කරලා පස්සේ ගොජේ රූපයක් බාටපත් කරත් නැහැ. ඒකට කියනවා possibility කියලා. නැත්නම් potential කියලා. විභවය කියලා කියනවා. මේ විභවය දෙයක් බාටපත් කරන්නේ නැහැ. ඒ නිසා දෙයක් බවට පත්වෙච්ච ගමන් හොඳ නරක හරි වැරදි මම ඔබ ඇතුළ පිට තියෙනවා. ගොජේ මොකක්ද? නෝ ගොජේ අල්ලි කම්මෙන්. හරිම නීරසයි. හරිම මූණට තමල ගහනවා. මූණට කෙල ගහනවා. බලහන් ඉන්න බෑ. ඊට පස්සේ ඉක්ම ඇද්ද ගැල්ල බලපංකෝ. මේ කය තියනවාද? පිට සද්ද තියනවාද කියලා අර විවේකයට අකමැතිකම කෙලස් වල තියෙන ආශාවක් නිසා. නැත්නම් මගේ ඡන්දයෙන් මට කැමැති දේ කරගන්න තියෙන මම ආයේ නිසක් මේ ගොජේ එක එක දේවල් බලකටපත් කරගෙන කබර ගෝයා බාට හෝ තල ගෝයා බාටපත් කරගෙන කණ්ඩෝරවට තමයි. ඒ පුළුවන් නම් ගොජේ ගොජේ වශයෙන් වැඩි වේලාවක් යන්න බෑ ඒක සදාකාලිකව තියන්නත් බෑ. ඒ ගොජේ ගොජේ බා වැටෙන්නේ වෙන දෙයක් බාටපත් කරලා කෙලසිච්ච කෙනාට තියෙනවා මෙතන කෙලස් නැහැ. මෙතන නීරසයි. ඒකාකාරයි. මේ සර්වචාන්සේ පෙන්නනා මේ නීරස ඒකාකාරී වුණාට මේක ප්‍රතිපදාවෙන් ලබාගත්ත බව මතක තියාගන්න. අහම්බයක් නෙමෙයි මේ වෙලාව. එසා ඔබ විසින් හදා ගන්න ලද්දා. දෙක සර්වචරාසේ කියනවා බලන්න කියලා මේ ගොජේ කෙලස් නැහැ. තණ්හාව නැහැ. මාන්න කරන්න බෑ. මගේ කියා ගන්න බෑ. එතන තණ්හා මාන දිට්ඨියට ඉඩ නැහැ. ඒ නිසා හරි පාළුයි. හරි කම්මැලි. තනි වුණා වගේ, පාළු වුණා වගේ, බය වුණා වගේ දැනෙනවා. ඉතින් එතකොට අපි කරන්නේ ඒක රූපයක් වඩපත් කරගෙන රූපේ හොඳ නරක දිග බලලා හරි වැරදි බල බල නැත්නම් සද්දයක් වඩපත් කරන සද්දේ හරියට මැටි පිටක් අතර දීපුවාම ඒකෙන් කලයක් අඹලා බලන්න මං හදපු කලේ හරි ලස්සනයිනේ හරි පොඩි වැටි ටිකකින් ලොකු කලයක් හැදුවා නේද කියලා අර කලේ අඹාගත්ත කලෙත් එක නතර. තව කෙනෙක් එකෙන් තැටියක් හදාන කියනවා අප්පා මේක හරියට වැඩි බොහොම සාමිතිකයි. තව කෙනෙක් තව දෙයක් වඩපත් කරගන්න නමුත් අර මැට්ට තමයි හැම දෙයක්ම හොයන්න පුළුවන් මැට්ටෙන් තමයි මේ එක එක දේවල් තමයි සම්පූර්ණ ඥානාංශ මේක සංස්කරණය කිරීම සම්බන්ධ උපමාවකට දෙනවා කුඹලයි මැටි පිටකුයි කිය. මැටි පිට තියාගෙන හිටපහම අපිට කියන මොකද්ද මදියක් නැහැ. මැටි පිට හැමදේම කිරීමේ හැකියාවක් තියෙනවා. අත අපි මේ නිර්මාණශීලීත්වය, ආත්මිකින් ප්‍රගතිශීලීත්වය, අභිවෘද්ධිය පතන ගතිය නිසා මැට්ට දෙයක් වාදපත් කරන මේකේ හොඳ නරක බල බල මම කියාගෙන ආඩම්බර වෙලා නිර්මාණය කර කර අනිත් පැත්තට ගලප ගලප මැටි ගොඩත් එක තමයි නටන්නේ. ඒ සමේ ගොජියත් එක්ක ඉන්න පුළුවන් නම් ඒක තමයි කය වචන හික්මීම නෙවෙයි මේ කතා කරන්නේ. මනසේ හික්මන தত্ত্বය. නමුත් ඒක අගය කරන ජීවිතයක නෙවෙයි අපි ඉන්නේ. අගය කරන ලෝකයක නෙවෙයි අපි ඉන්නේ. අගය කරන නෑදෑයොත් එක්ක නෙවෙයි අපි ඉන්නේ. අගය කරන හොඳ නරකත් එක්ක නෙවෙයි අපි මුළු ලෝකෙම අපි තත්ත්වගත කරලා තියෙන්නේ මොනවා හරි කරපන්. නිකන් ඉඳපා ඕම ඕමයි ගාවලාපන් බෙස්සන් කියලා නිකන් ගන්න ඉඳින්. නිකන් ඉන්නවා බෙදම කඩි කාපියක්. ඉතින් බුදුජානනාංශය ඔය පෙන්වන්නේ අපිට මම මේක ගොජියටපත් කරගත්තා ඔච්චරයි. කුජී වෙන දෙයක් පාඩපත් වුණා නම් වේතනක් පාඩපත් වුණා ද්වේෂයෙන්තරෝ බලන්න හදනවා කියලා මේක කියනවා. එතකොට පේනවා ඒ වේදනාව විඳවන්න නැතුව තියාගන්න. වේදනාව තියෙනවා විඳවන්නේ. මම මගේ වචන කියන වේදනාවට හිත කරදර ගන්නෑ. පැමිණි වේදනාවනේ පැමිණි දුක පැමිණයි. එතකොට වේදනාව ඉච්චරම පීරි ගන්න ගතියක්, පෙළන ගතියක් නෑ. ඔය ඔය ඕකම කොච්චි සද්දයක් බාටපත් වෙනවා. මේ ළඟට මීටර් ලක් බැලුවත් කරලා ඇතුළතට සමන් දීම් කියන පොතක්. ඒක එංගලන්තේ ලියවිච්ච පොතක්. ඒකේ තියෙනවා පාළු සද්දයක් හැම වෙලාවෙම. පාළුකමට එනකොට පාළුකම දැන සද්දයක් කියන එක නිහඬේ හඬ කියලා පාවිච්චිලා තියෙනවා. ඒක හරීම කුම්මයි. හරීම මුස්පේන්තු. හරීම පාළු. ඉතින් දවසක් දේවතාවෙක් ඇවිල්ලා බුදුරජාණන් ළඟට ඇවිල්ලා කියනවා තිතිමච්ඡ තිතිමච්ඡතිකේ කාලේ අක්ඛීසු සම්නිසින්නේසු ධනමාන තනමාන කියන වචනේ ඊට පස්සේ භයං මේ පටිවිච්ඡති ස්වාමීන් වහන්සේ කුරුල්ලම් පවා නිදාගෙන ඉන්න රෑමත් දහනේ මට මහා පාළු සද්දයක් ඇහෙනවා මට හරි බයක් උපදිනවා ඒදා බුදු ජානතාන ප්‍රශ්නේ බුදු ජානන්සේ කියනවා සංදේශනා කරනවා ඒ దేవතාවට පක්ෂීන් පවා නිදන රෑමත් දෙන කාලේ මට මේ පාළුව දැනවට පුදුම සතුටක් දැනෙනවා උදේකලාවට ගියයි කියන මම මේක දකින්නේ හුදකලාවක් කියලා මොකද මේ කාම ලෝකේ බුද්ධි මලමිණේට සෝම් නිස්සද්දයි විවේකයි විස්රාමයි හුදකලයි කාම ලෝකයට ඒක නැගිටිනම් පේන්නේ මහා රෑමක් දාන කිසිම සද්දයක් නැහැ අන්ධකාරේ ඉතින් ඒගොල්ලෝ පුළුවන් තරම් බය වෙනවා ස්විච් එක තියෙන තරම් දන්නේ නැහැ ටෝච් එකක් ළඟ ඇත්තෙත් නැහැ බය ඉතින් ඒ වෙනස ඇති කරන්න බෑ මොකද මේ සමාජයත් එක්ක ජීවත් වෙන තාක්කල් කඹරනවා. සමාජය අපිට নানা ආකාර විදිහට පිස්සාණන් අතාතමයි අතාතමයි අතාතමයි කියලා එක එක පාඩම් පන්සි අපි තින් පිට වෙලා තෝරන වල තමයි ඉන්නේ. නතර වෙන්න ගිය දවසේ බුදුහාමුදුර විතරයි තායි. එසේ ගොජීට ගිහිල්ලා ගොජියත් එක්ක ඉන්නවනම් එතනයි පරියන්ක පටන් ගන්නකොට මේ මම දැන් මෙතන කියලා ගන්න එකයි. දෙකම එකයි. යම් වෙලාවක ඕනම කෙනෙක් ඒ මම දැන් මෙතන ඉන්නවා කියලා ගත්තට පස්සේ බුදුහාමුදුරුවෝ ඉන්න තැන තමයි අපි යන්නේ. එතන තමයි ගොජේ තියෙන්නේ. ඒ බුදුහාමුදුරුවන්ට මට ඒකට තේරෙන්නේ. නැත්නම් අපේ යාළුවන්ට ඒක තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ කියන කාරේ පාළුයි. ඔහම තනි වෙලා ඉන්න එක මා කාරකානිකම. මුස්පේන්තුව. අරණ්‍යගත වීම, හතර කේන්දරේ පාළුවිච්චාම කරන එක. දුක්ඛ මූලගත වීම, දුප්පත්කමඩ කරන එක. ශූන්‍යාකාරය කියලා කියන්නේ පෙර පවක්. පාරුවේ කුවක් කුරුවේ පාවක්. ඉතින් ඕල් පන්ති රහදාගෙන ඇලි ගලි වාසය කරගෙන සත්ත්ව දාගෙන රූප දාගෙන ඉතින් කඹුරු. ඉතින් කඹුරු කඹුරු වෙනවා මේ අසහනි ආතතිය blood pressure heart attack diabetes ගොලේදී මම මොකද කරන්නේ? මේ විවිධකර කැමති නෑ. මේක වවාගෙන මේක අනාගෙන මේකෙන් ආතතිය දානවා. කඩන්න පුළුවන් වන්න බුදුහාමුදුරුවෝ අවුරුදු 2600 කට ඉස්සෙල්ලා දේශනා කරපු පුළුවන් නම් මෙතෙන්ද ගිහිල්ලා මේ ශිෂ්ට සමාජයට අභියෝගයක් කරපන්. ඔයගොල්ලෝ හදාගන්න යටිතල පහසුකම් වලින් මුතෙන් යන්න පුළුවන්ද? ඔයගොල්ලන්ගේ තියෙන ඔය සංනිවේදන ක්‍රම වලින් මුතෙන් යන්න පුළුවන්ද? බුදුහාමුදුරුවෝ දීපු සංනිවේදනය කඩන්න පුළුවන්ද කාටවත්? මොනවද ඕන කරේ අතල් පාසුකම් කැලේ ක්‍රීම් කරපන්. ගහක් වලට ඵලයන්. කිස්තකට ඵලයන්. ඊට පස්සේ ඔක නොමිලේ අකුයි. නැත් ඒක අගය කරන්නේ නැත්නම් මේ මේ ලියුම පේනවා අගය කරලා එතෙන්ද ගියත් අපේ හිත කියන දැන් නැගිටපන් හිත ටිකක් කරදයි කොහෙ ඇති. තාවුනද කරන්නේ. අපේ හැම දැනුමක් අපේ හැම තර්ක ඥානයක්ම අපිට අර විවේකයේ දෙන්නේ නැතුව මේ සමාජශීලී කරන්න හදනවා. ඒ කියන්නේ පරණ පව් නිසා මේ දෙකම දැනගන්න. අපි මේ සමාජයක ඉන්නකොට කරන කැඹිරිල්ල මගේ තනි වචනේ කැඹිරිල්ල. ඒ විවේකයේ ඉන්නකොට අපිට ඉන්න බැරි කම. කඩිගාය. මේ දෙක පෙන්වන්න ඕනේ. පෙන්වන්නත් බෑ ඔක්කොට මෙතෙන් යන්න බෑ. මෙතෙන් යන උගා පින්තිය කියලා. ඊට පස්සේ සුත්‍රමය ඥානෙ ඕනේ. තර්ක ඥාන ඕනේ මේක උපයාගත්ත දේ අරසා කරන්න නම් බුදුපසේ බුද්ධ පුත්‍රයන් වහන්සේලා අසු කරනවා ඇර මේ අපි දන්නේ කෂ්ටියත් එක්ක හිටියොත් බල්ලොත් එක්ක උදියා ගත්තොත් නැක්කොත් එක්ක තමයි ඇවිදින්න වෙන්නේ. ඒක නිසා ඒක රකින්න නම් Taman ඒකට සුදුසු මම අර ඉස්සලා කිව්වා වගේ සම්මා වාචා සම්මා කම්මත් සම්මා ආජීව හොයාගෙන තියෙන අයගේ පුදුජානසික කියන මේ පැවිද්ද දුර්ලභ වස්තුවක්. උඹලට හදන්න බෑ. තියෙන වෙලාව වැඩ ගන්නවා. ඒකට බුදු කෙනෙක් කෙනකම් පහළ වෙනකම් ආයෙ කාටවත් මේ පැවිදි සංස්ථාව හදන්න බෑ. ඒක ඇහෙන්න පේන එක දකින්න තියෙන එකට අනුග්‍රහ කරනයි කියලා කියන්නේ මේකට අපි ඉතින් අර සද්ධායෙන් සලකනවා ගෞරවයෙන් සලකනවා බැරි වුණත් එදාට අපිට තේරෙයි මේ පැවිදි සුඛය කියලා කියන්නේ මේ ලැබපු කෙනා මේ Nirodhe දැකපු කෙනා Nirodha ගාමිනී ප්‍රතිපදාවක් වෙනුවෙන් හිසි බූගා කාට දිවුරක් පෙරව ගන්න තම්බල දෙන දෙයක් කණු එළලා තියෙන පැදුරට බුදියාගෙන ඔය ඕන කෙනෙකුට නිර්මාණ කරන්න ඕන කෙනෙකුට ප්‍රගතියක් ලබා ගන්න කියන අපින් නෑ ඒ කටියට කිසිම අභියෝගයක්. හැබැයි ඒකලන්න කියනවා බල දැනගල්ලා අපි දිනලා තියෙන්නේ අපි නිතරක ජය කිඳිලා. තරක කරලා රණ්ඩු කරලා කෙනෙක් පරද්දලා මේ නිතරම ජය කිඳිලා තියෙන මොකද මේ ශේෂ්ඨේ රණ්ඩුවට කවුරුත් නැහැ. අප ප්‍රශ්න මතුවෙනවා මම දැන් මොකද කරන්නේ? මෙතෙන්දි කිය කෙනාට තියෙනවා. ඉතින් ඒගොල්ලෝ අපි එකතු වෙලා සාකච්ඡා කරනවා. උචාරියුත් වෙනාචර මේ සංස්ථාව හදලා තියෙන්නේ. පැවිද්ද. එහෙම නැත්නම් මේ අරණිය පෙන්වලා දීලා තියෙන්නේ. ඔතෙන් ගියාට පස්සේ ඒක රකින්න ඒ පරිසරය අවශ්‍යයි. සද්ධර්ම ශ්‍රවණිය අවශ්‍යයි. සත්පුරුෂ සංසේවණිය අවශ්‍යයි. අත් සම්මා පාණීදී මම මොකටද මේ ජීවත් වෙන්නේ මේ බල්ලෝ බලල්ලෝ වගේ જાතිය බෝ කරලා බුදියාගෙන ඉඳලා මැරෙන්නද තිරසනෙක් වගේ එහෙනම් මේ නිප්පපංච තත්වයට ගිහිල්ලා ඒ අගය කරන තැනකට යන එල්ලයක් මට තියනවාද කියන එක කියන අත්ත සම්මාපණිදි යහ කල්පනාව යහ දිෂ්ටිය නැත්නම් යහ සංකල්ප ඒ ටික නැත්තම් මේක මම කාලවන්නවා ඒ නිසා කවදාකවත් කිනොට භාවනා කරපන් කියලා කියන්න මට කට දෙන්නේ මොකද හම්බුනට රගින්න බෑ ඒ වටනකමක් තේරෙන්නේ නැහැ ඒක මා විඳවිල්ලක් වෙනවා සෑහෙන පිනක් ඕනේ. සෑහෙන ඉල්ලයක් ඕනේ. මේක ලැබුවට පස්සේ මේක ආරක්ෂා කරගන්න. කයෙන් හරි ඇහුවොත් වැටෙනවා. මොකද එක එකක් දන්නේ නැහැ එකක් දන්න දෙමලයක් නෙවෙයි මේ කතා කරන්නේ. දේශනාව බුදුජානනාංශගේ ත්‍රිපිටකයේ තියෙන දේශනාය ගලේ කිතුවා වගේ තියෙනවා මේ ලෝකේ තියෙන මොන දේ නැති වුණත් තත්ත්වයක් නැති වෙයි. ඒකේ මේක තියෙනවා. ඉතින් ඒක නිසා අපි සත්‍යත්ම ශ්‍රවණිය සත්පුරුෂ ආශ්‍රය වගේ දේවල් ලං කරනකොට මේක ටික ටික ටික ටික මේකට අනුග්‍රහ කරන්න පුළුවන්. මේ අනුග්‍රහ කිරීම මොනම පොතකවත් මොනම සම්ප්‍රදායකවත් නැහැ. ජීනික තමයි මේ තේරවාදී කියන්නේ තේරවාදී කියලා කරන කට්ටිය ගාවත් නැහැ. ඒගොල්ලොත් මේක දන්නේ. ඒගොල්ලෝ මේ අනික්කාගම් වගේ මේ රණ්ඩු සරුවලක් මූලධර්මවාදයක් තමයි නටන්න හදන්නේ. මේ මේ දේ බහුවචනෙන් කියන්න බෑ ඒක වචනෙන් විතරයි. මම දැන් මෙතන විතර දෙන්නේ කියලා කියලා කියන්නේ. යම් තැනකට Tamange හිත මම දැන් මෙතෙන් ඩාවන මේක දැක ගන්න පුළුවන් වෙයි. ඔක්කොටම නෙවෙයි. දැක ගත්තට පස්සේ ඒකට අනුග්‍රහ කරන්න අපේ හිත කද්දා තින්නේ. ශ්‍රද්ධාවෙම කරන්න. සීලයෙන්ම කරන්න. සතියෙන්ම අනුග්‍රහ කරන්න. ඉතින් මම හිතෙනවා නිකන් මොන දියරක් අමෝත්‍රි මත එන ගාතතෝ පිටනේ වගේ. වේන්නේ ඒ වුණා මට හිතෙනවා මේ පිටිසර මේ මේ පින තියෙනවා. එල්ලේ නැහැ. ඉතින් නයි අපි මේ භාවනා කරන්න යන්නේ මේකයි, නිරෝධය කියන්නේ මේකයි. මේකයි වැඩි යුත්තේ දන්නේ මේගොල්ලෝ නිවන හිතන්නේ කහා පාට දිලිසෙන උඩ තියෙන එකක්. ඒකට ඉනි වගේකින් නැගගෙන නැගගෙන ගියාම හම්බ වෙනවා. ඒක නිකන් මේ මුරුක්කු වගේ, පකඩ වගේ මොනවා හරි එකක්. ඉතින් හම්බ වෙයි ඔහුගියාම ඉල්ලන දේ හම්බ වෙනවා. මුරුක්කෝ. මුරුක්කෝ ඉල්ලගිය මුරුක්කෝ හම්බ වෙනවා. මේක නම් හොයාගෙන යන්නේ එක එක ඉද භාවනා කරන්නේ. භාවන කළ අන්තිමට හම්බෙන්නේ මේ ගොජේට යන මේ නාම රූප වෙන ඉතින් නතර කරපම් මොකේ තරංග ගන්න නැතුව. බෝකරන දෙවිතපන් කිව්වොත් මේ ටිකවත් එන එකක් නැහැ භාවනා කරන්න. හැබැයි කට්ටිය අරන හරි ලේසි භාවනා. කරදර අදින එකකට කචුකුචු ගන්නෑ. ඒ මං ඒ කට්ටියට ඉන්නවයි කියන එක නෙවෙයි. මරෙල්ලා ඒක ඇති ප්‍රශ්නයක් නෑ එන්න. ඇවිල්ලා කරන්න නමුත් මේක දුන්නට අත තැක බාර ගන්නවා කියන එක එසේ මෙසේ පිනක් තිබිලා එසේ මෙසේ පෞරුෂත්වයක් තිබිලා එසේ මෙසේ ගම්භීරත්වයක් තිබිලා හම්බ වෙන්නේ මේක අතර දුන්නට අපි කියනවා පොඩ්ඩක් ඉන්න අත් දෙක හොදාගෙන එනකන් පොඩ්ඩක් ඉන්න මම වයිෆ් ටි කියලා එනකන් කියලා ඕක බිමතියි කැමති නෑ එනමුත් මේ ඉදිරිපත් කරන්න මම කැමතියි මොකද මේකේ ඒක ඉදිරියට කරන තාඨමනකට වාක්‍ය තුන හතරක් කියවිලා තියෙනවා. ඉතාලම ගැඹුරේ ਸਰවචනanse දේශනා කරපු ධර්ම. එතකොට පේනවා අපි බුදු ආමතුත් එක්ක තමයි ජීවත් වෙන්නේ. මේ එල්ලේ වැටුණා. එහෙම නැහෙනේ. එහෙනම් ඉතින් කිලෝරක් නැති සංසාරේ වැටෙනවා ඒ නිසා මේ Nirodhaය එකකට මේ ගොජි ඒකට මම කැමති විනාම රූප කියන වචනේ දාන්න. ඒකත් එක්ක ඉන්නාට අකල් ඒකෙන් අරක මේක හදා ගන්න නැතුව නම් වණම් දෙන්නේ නැතුව අඳුන ගන්න හදන්නේ නැතුව සංස්කරණය කරන්නේ නැතුව ඒක පාළු ගතියක් නම් දැනේ හිතා ගන්න කවදා හරි ඒ පාළුව ප්‍රමෝදයක් බාටපත් කර ගන්නකොට ආර්යයන් වංශනමක් බාටපත් වෙනවා පාළුව ඕනියමක් බාටපත් කරනකොට උත්තරණයක් බාටපත් වෙනවා අනේ මට මේ පාළුව ප්‍රමෝදයක් බාටපත් කර ගන්න ඕනේ කියන එක නේද කල්යාණ පුත්‍රත්‍යණය කියලා කියනවා යෝගාචරය කියලා කියනවා ඉතින් තමන්ට ඔය ඕන තැනක තමන්ගේ අයිතියෙන් තමන්ගේ සමාජිකත්වය ඔප්පු කරගන්න පුළුවන්. මේකේ තියෙන කාලානුරූපී කිසිවක් නොදන්න කෙනා දවසක කල්යාණ සත්පුරුෂයෙක් වඩපත් වෙලා අනේ මෙතෙන් මම යන්න ඕනේ කියන හැඟීම එනවා. ඊට පස්සේ මේ මේ පාළුවට මේ කම්මැලිකමට ප්‍රමෝදයක් පාර කරගත්ත ගමන් එයා ආර්ය භූමියටපත් වෙනවා. එيشා මේක දිගට කරගෙන යන එක තමයි දිගට කරන යනකොට මේ මෙහෙරීම සිද්ධ වෙනවා කියන එකයි මගේ අදහස. ගෞරවනීය ස්වාමීන් වහන්සේ දීපිරිගල භාවනා වැඩසටහන වලට යොමු වූ අය පසුව විතරම පාහේ සතිය පැවැත්වීමේ භාවනාවේ යෙදෙනවා. දැන් කිසිම දෙයකට ආසාවක් නැහැ. මෙතෙක් කල තණ්හාවෙන් අල්ලගෙන සිටි බොහෝ දේ පහසුවෙන්ම අත්හැරෙනවා. මේ විචාර සහැල්ලුවක් දැනෙනවා. දවස් පාරේ 10 වෙනි මාස 15 වෙනිදා අද රාත්‍රී කෑම ගන්න පෙර කෑම වේල ඉවරවතුණු සතිය වරද්දා ගන්නේ නැහැ යන්නේ රස්කාවේ කරා. කෑම පටන් ගත්තා ගෙදර අය සමග කතා කිරීමට. කෑම පටන් ගත්තා ගෙදර අය සමග කතා කිරීම. අදහස් තුනක් දැනුණා. අදබල වීර්යයක් ගෙන ඒවා යටපත් කරගත්තා. උත්සාහය සාර්ථකයි. දස්පාලේ 10 16 දින අද දුන තුන් වේරම කෑම ගන්නාට අනිස්කාරයෙන් කෑම ඉවරවන තුරු සතියෙන් කෑවා. හරි සාර්ථකයි. ඊපස්සේ ගෙදර අය ඒකට පුරුදු වෙනවා. එපමණයි. මේ කැමත මේ තඩමන වේලාවේ දෙවේලක් විතරක් කාලා ඉන්න කොච්චර දුරද කියලා ඉතින්. ওই තඩමන තනි වේල කාලා ඉන්න ඔය සැරේ තුනෙන් එකක් ඉවරයි. කණ්ඩම කනකොට කට්ටිය වට වෙනවා කච කච කනවා දෙමලිච්ච කනකොට දැකලා තියෙනවා. කැම වීමේදී කැම මේසෙදී මිස් මිනිසුන් කුස් පුරවන බොජුන් මේස සරසන්නට මා පිපුනේ නැත මේ දෙරණි අට වෙනුවෙන් සටනට වැද දිවිදුන් කන විරුකගේ අවසන් ගමනට යන මහ ජනතා පාදු වෙල්ලෙන් සැලී වෙලී සැනසීමේ යන්නේ කියලා මලක් පතන. රබින්ද්‍රනාථ tagore කියනවා මේ හිසියකු බොබ්බඩියෝ බත් බූසු කන කෑම මේ සල්වල සාරන්න මම කියන්නේ බා. මලක් මලක් අදිනවා. මේ රට වෙනුවෙන් සටන් කොටලා මැරෙන්න ගිය දෙබලෙක් යක අවධාන ගෞරවයට යන මිනිහගේ පයට පෑර දාපන් කියලා කියනවා. ඉතින් කනවා කිව්වා මොනවද කන්නේ කියලා ඉතින්. දුමාකාර භෝජන සංග්‍රහය. දැන් අන්තිකට ගිහිල්ලා බලන්න ජපන් කඩ තියෙනවා, චීන කඩ තියෙනවා, සයිබර් කඩ තියෙනවා, පොල්ලතු කඩ තියෙනවා. පුදුමාකාර කෑම කඩවල සිංගප්පූරුවේ වැසියෝ කෑමට බීමට රුසි. වැඩිම කන. කණ්ඩම ඉපදිච්ච જાතියක් කැටබිල කෙනෙක් වගේ. ඉතින් ඒ හේතුව සතරක බුදුරජාණන් මේ දෙවේල දුන්නට පස්සේ හරි කෙනෙකුට ප්‍රශ්නයක් බත් කාපුවම කවුද අපාය යන්නේ? තුන්වෙනි කාපුවම මොකද කියලා හාමුදුරුවෝ යන්නේ. කුරුකොල්ල නන්දා ප්‍රශ්නෙකුත් නැහැ. බත් කාලා කවුද අපාය යන්නේ කියලා. ඒකනේ තුන් වෙලම කාලා දේසා එක කැමකදී සත්‍ය පාත්තන්න ගියාම නැත්නම් මේ සෙනඟක් කියන තැන සත්‍ය පාත්තන්න ගියාම අපි කටයුතුකදී පේනවා ඊදී නොකර පැත්තකට වෙනවා නම් ඒකේ කොච්චර ජයග්‍රහණයක් තියෙනවද ඉතින් බුරුමේ නෝඩ හැමදාම පිටරට වලින් ආව භාවනා කරන්න හම්බට යනවා ස්වාමීන් මේ විකාල භෝජනේ මොකද්ද තියෙන ආනිසංශ කියලා. හොඳට කාලා හයියට හොඳට බලන කර මොකද්ද තියෙන්නේ? බත් එක පිටක් කන්න බලන්න පුළුවන් නම් සති එක පිටක් එදාට පෙරේ අපි කොච්චර හැඟුම්බර වෙනවද කියලා කැම මේෂ අතර ගත්තාම මිනිස්සයා සතා කාමයට පස්සේ වැඩියෙන්ම කුලක් වෙන තැන තමයි කැන්නේ ඒ නිසා සබ්බේ සත්තා ආහාරටික. ඒක නාමකින් කුමාර ප්‍රඥාවේ ඒක නාමකින් සබ්බේ සත්තා ආහාරටික. මේ නටන සෑම නාටකමක්ම මේ නටන්නේ කණුතිකට. මේ සංගයත් නටන්න ඕනේ නේ කණ්ඩද හම්බ වෙනවා නිකන්. ඒකත් ඔයගොල්ලන්ට පිච්චිද්ද තමයි අනම්මනම් කියොත් ඒකත් නැති වෙනවා. පරිස්සමෙන් කතා කරන්න ඕනේ. ඉතින් අපිට තියෙන කාණ්ඩ දෙන විසුණු අඬ වයින්නා වගේ. බඩල කියලා පැනලා ඉලෝටින. එනිසා එක වේලක් එක පිටක් බත් වේලක බත්තට ටිකක් කාලා ඒක සතියෙන් ගිලිනක තේරුම් ගත්තොත් තේරෙයි ඒ බත්තටේ කුබරක පැල කරලා දී ගහක් පාටපත් වෙලා වැවිලා ඇටයක් හැදිලා ගහ මැරිලා ඇටේ පෑගිලා වෙන් කරලා කොටලා, පෑහිලා, වේලලා තැම්පත් කරලා තියන්දලා, තම්බලා කනකොට අපේ අම්මා කියනවා උගුරෙන් පල්ලෙහාට බත් යනකොට බත් ඇටි අම්මෝයි කියනවා. අර ඔක්කොම විඳගෙන විඳගෙන ඇවිල්ලා උගුරෙන් පල්ලෙහාට යනකොට බත් ඇටි අම්මෝයි කියලාට පල්ලෙහාට. එතන බත් ඇටි කතාවක් ලියුවොත් ඒ කාලක් කෙලින පිස්සු අත් කාලා කේවි පිස්සු දිහා බලනකොට මේක කිසිම එකෙකුට මේ ලෝකේ ආහාරයේ ප්‍රමාණය දන්නේ නැහැ කියලා කියනවා. බත් භෝජනේ මත්ඤ්‍යතාවය කියන්නේ. ඒක බුදු නෝනා. බුදුහාමරගෙන් පසලොස් චර්ම ගුණ වලින් එකක් තමයි. උන්වහන්සේ දන්නවා හරියට වත් කාලා ඉවර කරන්න ඕනේ. එක්ක අපිට කන්න තරම් බත් නැහැ. එහෙම නැත්නම් වැඩිපුර කාලා තරබාරයි. ওই දෙකට තමයි මුළු මානවයම වැටලා තියෙන්නේ. පිටරටකට ගියාම මේ මේක තාර බැරල් එකක්ද මනසෙද හොයන්න බෑ. ඒත් වැඩි කරා. වැඩිම කරා. ඒ කවුරු හරි කිව්වත් මේ කැමෙදී ඔබට මේක ප්‍රමාණ කරන්න ඕන කණේක සිහියෙන් කාපන් කියලා එතකොට තේරෙනවා ජීවිත හොඳටම තේරෙනවා සතියෙන් කණේ කරාට මේ වත් පිටින් ඇති කියලා. එහෙම නැහැනේ. ඔය කකා කකා යන නීහරක. කොච්චර කෑවද කියලා. ඉතින් බත් කන වෙලාවෙදීවත් ඒක විවේකීව කරනවා නම් මේ අරන් තියෙන උත්සාහය වගේ තේරෙන්න පටන් ගන්නවා මේ බත්කට වවලා බත් එකට එන එක වගේම විශාල කතාවක් තියෙනවා මේ කන එක කරවචනාංශික දිග වාක්‍යයක් කියනවා පරිධංකා යෝනිසෝ පින්නපාතම් පරිසේවාමි නේවතවාය නමදාය නමණ්ඩනාය විභූෂනාය යාව දේවීමස්ස කායස්ස තිතියායාපනාය වේසුපරතිය භ්‍රමචර්ය අනුකාය ඉති පුරාණංච වේදනම් පටියංක නවංච වේදන උපාදේසා යාත්‍රාච මේ භවිෂ්‍යති අනවජ්‍ය සාත පාසු විහාරෝ ചാති කියලා මේ පිට වළඳනකොට සීයෙන් කරන්නේ සින්දු දාගෙන නටාගෙන භෝජන සංග්‍රහ කරගෙන කණේ එකයි මේකේ අත විශාල වෙනසක් තියෙනවා. ඒක නිසා ඒ පැවිද්දකට එනකොට හයිවින ශික්ෂාපදී විකාල භෝජනේ අති අමාරු තේරු ගන්න ඇයි මේ ਸਰවචනාංශයේ මේ ලෝකයට මේ වගේ ප්‍රශ්නයක් ඇති කරලා තියෙන්නේ මේ 12 පස්සේ කණ්ඩේපයි කියලා. මොකද සතියෙන් කණ්ඩ කියනකට වැඩිය ලේසි නොකයි. ඒ නිසා භයානක වචනයක් ਸਰවචන සතින් කියවිලා තියෙනවා කියලා අටුවාචාර්යන් වහන්සේ සඳහන් කරනවා සංයුත්නිකාය අටුවාවේ බුදුහාමුදුරුවෝ භික්ෂුන් වහන්සේ කෙනෙක් භික්ෂුත්වයේ කෙලසෙන ආරාධික ධර්ම හතරක් දේශනා කරනවා. ඒ හතරට පස්වොත් භික්ෂුවතා දුටත් භික්ෂුවක් නෙවෙයි. ජනිකර්ණයේ සත්‍ය පංචමම් පාරාජිකම් පඤ්ඤාපේය අසම්පජානෝ භෝජනේ පුඤ්ජය අර පස්සේදී පාරධිකාව පාරටම තියෙනවා නම් මට කියන්න තියෙන්නේ අසතියෙන් බත් පිටක් වලදපුවාම එයාට මහානකම නැති වෙනවා ඒකපත් කෙරුවොත් ඒක දුන්නොත් කිසි කෙනෙකුට මහානකම් කරන්න බැරි වෙන්න නිසා මම පස්සේදී කනවන්නේ ඒ තරම්ම භයානකයි මේ අසතියෙන් කෑම කනවා කියන්නේ ඉතින් ඒකට කියන්නේ මේ දිවෙන් සියදී වෙනස ගැනීම. පෙරදින යුනිවර්සිටි එකේ ප්‍රොෆෙසර් ලිලි දිසිලා පොතක් ලිව්වා දිවෙන් සියදී වෙනස ගැනීම. මේ කෑම ගැන දන්නේ නැතිකම නිසා මේ අපි කෑමෙන් ඇති කරගන්න රෝග අද තියෙන මේ ස්පිරිතාල මෙච්චර වැඩි වෙන්න හේතුව ආහාර විස. සීමාවකුත් නැහැ. කන්නේ ජීවත් වෙන්න නෙවෙයි. ජීවත් වෙන්නේ කන්ද. අර පාටිය මේ පාටියට අර අර පාටි දෙන්න ඕනේ මෙයාට පාටි දෙන්න ඕනේ කියලා. ඉතින් මේක දිහා බලනකොට මනුස්සයන මොන්නම දෙයක්වත් ප්‍රමාණ දන්නේ නැහැ. ප්‍රමාණ කරන දන්නේ නැහැ. ඉතින් ඒ නිසා එන්නේ එන්නේ එන්නේ මේ මාත් කරලා තියෙනවා ෆුඩ් සයන්ස්. කියන්නේ ආහාර විද්‍යාව කියන එක. ඒක බැවෙන විෂයක්. කොච්චර වුණත් ආහාර නිසා මැරෙන ගාන වැඩි. કોઈ මොන දැනුම තිබුණත් ආහාර ගන්න මරණ ගන්න වැඩි. ඒක නිසා කාට හරි පුළුවන් නම් මේ භෝජනේ මත්තන්විතාවේට පළවෙනි පියවර තමයි මේ සිහියෙන් යුක්තව සතියෙන් යුක්තව ආහාර වේලක් ගන්න එක. ඒක කරන්න ගියාම තේරෙයි. ඒක මේ කඹේ ඇවිදිනට වැඩිය අමාරුයි. ඒ වගේ මේකේ කොච්චරක් සෞඛ්‍යයක් ඇති කරලා දෙනවද හරියට කාණ්ඩ යනකොට දැන් ඇති කියලා කියනවා. ඒක පිළිබඳව හොඳ ගවේෂණයක් කරපු මේ මහසිසියාරෝ ස්වාමීන් වහන්සේ දීලා තියෙනවා. වයසට ගිය ඇත්තු මේ 60 70 පස්සෙච්ච ඇත්තෝ මෙනෙහි කර කර කන්න ගියාම එයාගේ හිතේ ආහාරයේ ප්‍රතිකූලතාවය කියන එක ඇති වෙනවා. කන ආහාරය පිළිබඳව පිළිකුලක් එන්න පටන් ගන්නවා. ඒ නිසා ඒගොල්ලෝ බඩට ඇති වෙන්න ඉස්සෙල්ලා බත්පත වහලා පැත්තකට ඒ නිසා ඒගොල්ලන්ට භාවනා කරගන්න බැරි තරම් කායික රෝග දුර්ලභම වෙනවා. ඒක නිසා ඒක මතුවෙන බව දැනගන්න සීයෙන් යුක්තව බත් කනකොට ඒ කන බත පිළිබඳව භෝජන සංග්‍රහයක් නෙවෙයි පිළිකුලක් එන්නේ. ඒව වුණොත් තරුණ පිරිසට ඉගෙනන්නේ ඒගොල්ලන්ගේ තරුණ කාය කයි ඕජා ශක්තිය වැඩි කියලා වුණා බඩගිනි වෙනවා. වයසට ගිය කට්ටියට මේක උනට වැඩිය <clears throat> කැම පිළිබඳ නරක අදහස් ගත්තොත් කැම නොකැම නිසා ලෙඩ රෝග තත්ත්වයටපත් වෙනවා. ඒ නිසා කැම කනකොට පිළිකුලක් ආවොත් කනව කනවා කියලා මෙනෙහි කරන වගේම ඒ අමෝරයෙන් ආපු පිළිකුල දැනගෙන තමයි බඩට අවශ්‍ය ප්‍රමාණය පුරාණංච වේදනන උපාදේශාන නවංච පුරාණංච වේදනම් පටිආංකාමේ නවංච වේදනන උපාදේශා පරණ ජීවන බඩගිනි දුක මැකීමට කැමකට පස්සේ එන කැපත රෝගය කියන අලුත් දුක් නැති කිරීමටත් හරියට වේලාවක් ගත කරන්න. ඒ නිසා මේ මේ වයසක කෙනෙක් කියපු නිසා මට යුවර් නෑ ඔය ලීලා කරලා තියෙන හරියටද ගානට ගානට ක්ලච් එකේ බ්‍රේක් එක නතර වෙලා තියෙනවද නැත්නම් කල්ලාතුව පිළිකුල්ලත් වෙලා තියෙනවද කියන්න බෑ වෙන්නේ ඉඳී තියෙනවා මාත් දැන් ඇයෙන වයස නිසා මාත් කියන්නේ අද්දකීම එනිසා තමන්ගේ ප්‍රමාණය කන්න ඒ ඛණ්ඩ ජීවත් වෙන්න එපා ළඟදී කියලා ගත්තත් ඛණ්ඩ ජීවත් වෙන්න කියලා තමයි නිර්වාසියවත් කනකොට පමන දැන කාපල්ලා ඉතින් ඕකට බුදුහාමුදුරුවෝ කරන ඕකට බුදුහාමුදුරුවෝ නම බුදුහාමුදුරුවෝ දැත්ත ඒකවත් දන්නේ නැහැ. බුදුන්සේ ශික්ෂාපද භික්ෂුවකට දාශයක්ද පටවතගෙන හැටියට ගාන ආහාර ගැනීම ගැන විතරක් පැවිදි වෙන්න ඉස්සලා උගන්වනවා. ඒකයි මේ සංඝයාට දාන දීලා දීව බලාන ඉන්නේ. ඒ සංඝයා දාන ගන්නකොට තියෙන ඒ දීලාව. ඒක නැති නිසා තමයි අශෝක රජුරු බමුණෝ කනකොට කාල කට දෙපැත්තෙන් වැක්කිරෙනවලු කපුටෙකුට බඩ පිරෙන්න කන්න පුළුවන් තරම්. නැගිටිනකොට ඇදගෙන ඉන්න සලුව වැටෙනවා. කවුරු හරි අත දෙන්න ඕනලු නැගිටින. ඉතින් අන්තිමට අශෝක රජුරෝ කන්න දීලා පැත්තකට වෙලා තිනවා මේ සේවකයන් බාර දීලා. ඊපස්සේ අනුරුද්ධ නිර්කෝද සාමණේරයි ගුරු ආමතුරු දෙන්න වළඳනකොට ළඟ බලාන ඉඳලා අශෝක රජුගෙම දාන බෙදලා බලුවා මේ ශාන්තලා හරියට 100 පිළිවෙලට වළඳනකොට කියලා තිබුණා මම මෙතෙක්කල් දාන දුන්නේ බමුණන්ට ඒ මිනිසුන්ට කාණ්ඩ දුන්නාට පස්සේ තේරුමක් නැහැ සීමාවක් නැහැ මුතු වහන්සේලා වළඳන්නේ මේක පල්ලියකට කොහෙලට ගියා වගේ මේක භාවනාවක් කරනවා වගේ මේ තරම් ආසයි තිබුණා කියලා. ඒ මොකද පැවිදි වෙන්න ඉස්සර වෙලා මේ ශීක්‍යා පද උගන්වනවා. මොකද දැන් මේ වගේ තැනක හිටියොත් පුංචි කාර්යදලම පිට දාහනේ වලට වඩිනවනේ. ගියාට පස්සේ ඒ භික්ෂුවක් නැතම අපි සාමණේරෙක් කියලා. ඒ සාමණේර කෙනා ඒ දාහනේ වර්ධනයකින් තමයි අල්ලන්නේ. මිනිහා නොමිනියා ගතිය. ඕනෙම සතේ කැම තුනට පස්සේ විකෘති වෙනවා. සත්වෝද්‍යානේ සත්තු බලන්න හොඳම වෙලාව කොයි වෙලාවද? සත්තුන්ට කැම දෙන්න වෙලාව. එතකොට උන් ඔය ඔය රංගපෑම් මොකක්වත් නැහැ උන්ගේ තිරසංගති මතුවේ. සංගරාජ හමුදුරගේ දාහනේ දන්නවද? හරි ප්‍රසිද්ධයි තුම්පනේ කට්ටියගේ වැඩ. බල්ල ඔක්කොම ගෙනල්ලා දාන බලු දාන දෙන්න ඕන. හරි රජුර කොහෙන්ද දීවා කිය. ඉතින් මේ මහමලු එහා පැත්තේ උඩුවත කැලිට ගිහින් බල්ලෝ සේටම එන්නේ කිව්වා. ඉතින් බල්ලෝ ගැට ගාලි වල බත් තියලා ඔක්කොම ලිව්වා. එක එක කා ගන්නවලු රජුල ඒවලු මොකද බල මේ බල්ලෝ ගෑ ගහන්නේ කියලා. අද සංගරාජ අඳුරන්ගේ සංගරාජ ආමතුරුන්ගේ බලු දාන කියවලු එක එකක්වත් ගන්න උන් කා. මේ නුවරින් ඉන්න බයියවත් දන්නේ නේද? අලනේ සංගරාජතුමෝගේ බලු දාන්නේ. අපේ කටියටත් බැරි වෙලා හරි පොතු විපත් ටිකක් දුන්නාම ඔන්න බලා ගන්න පුළුවන් මහත්ම ගති. නැත්තම් මහත්මනී ගති. සදාචාරේ කනකොට තමයි පේන්නේ. ඉතින් මේක ඕනෑමට වැඩි කතා නිකන් සුපර් කතා. බහුසුත භාවයේ සඳහන් අපි කියන්නේ නාග ලෝකයෙන් ආපුවාම පැවිද්ද අවශ්‍ය නිසා ඒගොල්ලෝ මනුෂ්‍ය ස්වරූපයක් අරගෙන මහානකම් කරලා පැවිද්ද ගන්නවා. පැවිද්ද අරගෙන පින්ඩපාත කරලා සෙනගේ දාන ගන්නවා. ඒ අනවලු යයින ගුහාවට. ගුහාවට ගිහිල්ලා ඒ නාගයාට මනුෂ්‍ය ස්වරූපෙන් කන්න බැරිලු කනකොට නාගයා වෙන්න උනා. ඉතින් ඇවිත් උපසම්බද වෙච්ච හාමුදුර කෙනෙක් කුටියට ගිහිල්ලා තියෙනවා. ගියාට පස්සේ හදිස්සියේ වෙන කෙනෙක් ගිහිල්ලා තියෙනවා මේ දාන්නේ ටික වළඳන. වළඳනකොට විශාල භෝගාව පේන තියෙනවලු නාගයා කුටිය ඇතුලේ ඉඳගෙන අර වළඳනකොට නාගසූරුනේ. මේ මනුස්සයා බය වෙලා ඇවිල්ලා කාට හරි කිව්වට පස්සේ තමයි මේ කියන වෙන කෙනෙක් ඇතුලේ කුටිය ඉන්නේ භික්ෂුවක් කියලා. එනකොට ඉන්නේ විශාල නාගයෙක්. පස්සේ සර්වචනාතේ ගිහිල්ලා දැන් පැවිදි කරන්න ඉස්සෙල්ලා උපසම්පදා කරන්න ඉස්සෙල්ලා මිනිස්සෙක්ද කියලා අහනවා. උපසම්පදා වෙන්න ඉස්සෙල්ලා අහනවා ඔබ මිනිස්සෙක්ද කියලා. ඒ මොකද නාගයෝ ඇවිල්ලා මේ මිනිස් ලෝකයේ පැවිද්දට ආස නිසා මිනිස් ස්වරූපයෙන් පැවිද්ද ඉල්ලලා මහානුපසම්පදා කරගන්නවා. ඒ දුර්ලභයි මිනිස් නාග ලෝකේ කරන්න බෑ ඒක. හරි ඥානවන්ත જાතියක් කියලා කියන්නේ. ඉතින් ඒ නිසා පැවිදි උපසම්පදා කරන්න ඉස්සෙල්ලා අහනවා මනුස්සෝෂි ඔබ මිනිස්සෙක්ද කියලා කට උත්තරයක් ගන්නවා. ඒ මොකද කෑම ගන්න වෙලාවේදී මිනිස්සයාගේ නාගයාගේ බහුගාව පේනවා. ඒ කියන්නේ කඳ නාග පෙනෙයි. නාග කයයි පේනවා. ඒ මොකද ප්‍රകൃතියට යන්න ඕන කෑම කන වෙලාව. කෑම කන වෙලාව අපි හඟු මුදාරේ. ඒ දේව ලක්කන තමයි බුදුජානන්සෝයේ මේ ආහාර පිළිබඳ නීති සීක්‍යා පද ප්‍රතිවීක්ෂාවල් පෙන්ලා තියෙන්නේ. ඉතින් ඒක මේ කාම භෝගින් කැමති නෑ. කාම්බෝගේන් කියන්නේ මේ හැන්දෑවට බත් කාපුවාම අපාය යනවද? කවුද බත් කාලා අපාය ගියේ කියලා අහනවා. ඒ නිසා පුළුවන් නම් පිට පිටක් ගානේ වරදනකොට අඩු ගානේ මම දැන් වරදනවා කියන අදහස. එනිසා කෑම කන වෙලාවේදී කාටවත් කතා කරන්න යන්න එපා. බුදුචාරසේ දේශනා කරනවා සිවුරක් හඳින වෙලාවේ සහ වළඳන වෙලාවේ කතා කරන්න එපා වඳින්න එපා. මොකද එයාට මේ වැඩේ කරගන්න දෙන්න. ඒකටවත් ඉඩ දෙන්නේ ඒකටවත් ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා අපටත් ඒ දීපු නැති එකේ අපරාධ විදියට අපිටත් කන කොට ඇවිල්ලා කට්ටිය කතා කරනවා. ඒ නිසා මේ වැඩි භාවනාවක් ඒ වැඩි මානසිකාරකයෙන් යුක්තව නැවතිල්ල කරන්න ඉඩ දෙන්න ඕනේ. ඒකයි ඔය දාන පොළවල් වලට ගිහින්න කියලා බලන්න ඉන්න කියන්නේ. සංඝවංශල බලනකොට ඒ සංඝවංශල ඒ වෙලාවේ වතක් පුරුදු. පිළිපාත කරනකොට දාන බලනකොට ඒකට ගිහිල්ලා උඩින් අතට උඩින් මුදලා කරා බෙදන්න යන්නත් එපා. කතා කරන්න යන්නත් එපා. තමනුත් බලන්න ඉන්න මේ වැඩේ විවේකීව කරගන්න දීලා එතකොට Tamanටත් ඒ ආනිසංස ලැබෙනවා. ඒ නිසා මේ තුන් වේල වළඳන්න පොර කරනට වැඩිය මම ආරාධනා කරනවා දෙවේල වළඳලා එතකොට ඉතර තටවන්න දෙවුත් නෑ නේද නොකයින්කොට හරි සනීපයන්නට මං ඉස්සර දවසට පස් වේල කාපු එකේ මට මම පැවිදි වුණාට අම්මා එකම අකමැති උනේ මට රැයට කන්න නැතුව කොහොම යැපෙයිද කියලා හිතා ගන්න බැරි කම. බත් එක බෙදපුවාම මේ රුවන් ඇලිසෑය වගේ මූණ පේන්නේ නැහැ බෙදෙන එක. ඉතින් මාව ගෙට අඬ ගන්න කියලා තමයි කන්න දෙන්නේ. මොකද මිනිස්සු ඊර්ෂ්‍යා කරයි. ඒ කාපේක වැරදින දැන් අයියේ තියෙන තාම ඇඟේ අයියේ තියෙන. දැන් අවුරුදු 30ක් විතර රැටනෝ කායදලා කවුරු හරි කනකොට ගියකො කොහාට මේවා දාන්නද කියලා හිතනවා දැන්. සමහර ගවල් වලට ඥාති රැයට හොඳට සුවඳ ඇතුව කෑම හදන මේ රාත්‍රියට. ඉතින් ඒ සුවඳ එනකොට කල්පනා වෙනවා මේ මිනිස්සු මේ මේක කාලා රැය නිින්දි මොන්න තරම් ඇවිසිල්ලක් ඇවිස්සෙනවා කියලා. අර නොකා නිදාගන්න එකයි කාලා මේ රාත්‍රී කෑමෙන් තමයි කාමයේ විසෙන්නේ. ඒකයි මේ කාමභෝගින් දින පාටිස් දාන. ඒ රාත්‍රී කෑම සහ කාමභෝගීන්ට බොහොම තද සම්බන්ධයක් තියෙනවා. දුවට එහෙම කෑම කෑවට පස්සේ ඒ කට්ටියට කාමයේ වැඩි වෙනවා. ඊට පස්සේ කාම ක්‍රීඩාවල යෙදෙනවා. ඊට පස්සේ පාන්දර නැගිටින්න බෑ. දවල් 10 වෙනකම් බුතිය ගන්න. ඉතින් මේක දන්න නිසා ධාරිපත් සාංශි කියලා තියෙනවා. කාමභෝගීන් එක ඉන්නකොට දවල්ට රාත්‍රී සංඥා වැඩගෙන ඒ මිනිස්සු නටන වෙලාවේ කරබන හිටපන්. බොයි නිකන් බස් එක වගේ මුල්ලකට ලහිනවා. රැයට මේ කාමභෝගින් කාලා බුදිය ගත්තට පස්සේ භාවනා කරනවා. උන් මල දොම් පිට වෙනවා. ඒක එක්ක කන්න ගෙඩි. කාලා දොයි. දන්නද මේ කලා නීති කියලා උපාධියක් තියෙනවා. වෛද්‍ය කලා නීති. ඉතින් අමාරසයේ පුතා කියනවා වේද මහත්තය කියලා බලන්න වරින් ඉන්නවද කියලා. ඉතින් කියන වේද මහත්තය නැහැ කියලා. ආයෙසරයක් ආයෙ. ආයෙ කියන නැහැ කියලා. බුදුන් කියනවා. පාර්සල් කියන අයියෝ කර බෝඩ් එකක් දාලා බෝඩ් එකේ දාලා දීන්නේ වෛද්‍ය කාලා නිදි කියලා ඉතින් මම මං කිව්වේ නෑ කියලා ඒකනේ කියන්නේ. ඉතින් අපේ කට්ටියත් කලා නිදි කලා නිදි උපාධිය තියෙන නිසා ලංකාවට ගහන්න ඕනේ නම් මට බණ හොයන්න පු අමුතුරෝ කිව්වේ. ධම්මික අමුතුරෝ ලන්ච් ඉන්ටර්වල් එකෙන් පස්සේ ගහන්න කිව්වා යුද්ධ හමුදාවත් බුදු කිව්වා. ලංකාවට යුද්ධ කරන්න ඕන නම් ලන්ච් ඉන්ටර්වල් එකෙන් පස්සේ ගහන්නේ. ඒ කායන කාට නැති වුණා කාලබුදි වෙන කරන් කරා. ඒ නිසා තුවක් උලංග නැහැ උබුදි. භාවන මධ්‍යස්ථානට ගියාමත් ඒක තමයි. කීයද වෙලා? මම හිතන්නේ ඉතරයි ලිඛිත ප්‍රශ්න තියෙන්නේ. ප්‍රශ්නෙට අදාළව කියන්න තියෙන උත්සාහ කරපු කෙනා දන්නවා මේ කනවා කියන එක එසේ මෙසේ වැඩක් නෙවෙයි. ඒකදී සරුවචනසේ කොච්චරක් අපිට ආදර්ශ තියනවාද උගන්ලා තියනවාද පින්න පාචාරිකාවේ සහ දානකදී ඒක ගිහියෝ අනුගමනය කරන්න පුළුවන් තරම් ඒක ලෙවල්ලා Taman හටි එක වැඩක් කරන්න එක කනකොට කතා කරන්න එපා කතා කරනකොට කන්න එපා අනික හැම එකටම රූප බලන්න දෙකක් තියෙනවා ගඳ අහට නස්කුණු දෙකක් තියෙනවා සද්ද අහන කන් දෙකක් තියෙනවා ඛණ්ඩයි කතා කරන දෙකටම එක කටයි තියෙන්නේ ඒකෙන් කරගන්න අකුසල කර්ම විතර මොකෙන්වත් අකුසල වෙන්නේ අනික එකකින්වත් නෑ ඒ නිසා කටපරිසම් කරගත්ත මිනිහට නිවන බොහෝම ළඟයි නිරුද්ධ වෙනවා කියන්නේ. අපි කියනවා රෝධණය කියන පදේ අදාළ දෙන්නා දෙනවා යමක් නිරුද්ධ වෙලා යනවා කියලා නොපිනියනවා ක්ෂය වෙනවා වැය වෙනවා කියන එක සමානාර්ථ පද. ක්ෂය වෙලා යනවා වැය වෙලා යනවා නිරුද්ධ වෙලා යනවා. ඒක නිසා අපිට රෝධන ඒකේ තියෙන ෆ්‍රික්ෂන් එක නැතිලා යනවා. ඒකේ තියෙන ඝර්ෂණය දැවිලි තැවිලි නැති වෙලා යනවා. කියන්නේ දැවිලි තැවිලි කියන එකට අපි රෝධනය කාර්යයකට බ්‍රේක් දෙනවා කියලා රෝධනය යොදනවා කියන්නේ රෝධක පොතකේ කියලා කියන්නේ ෆ්‍රික්ෂන් එකක් දාන්න. ඉතින් අපි ජීවත් වෙනවා කියලා කියන්නේ අපි නිතරම දැවිලි දැවිලි. ඒ දැවිලි දැවිලි සාන්තිදායක තත්ත්වයටපත් වේගෙන යනවා. එහෙම නැත්නම් අසහනේ දුරු වේගෙන යනවා. එහෙම නැත්නම් ආතතිය නැති මේ නිවන නෙවෙයි නිවන අපිට නිවන අල්ලන්න බැරි වෙයි. නමුත් මේ ආතතිය දුරු වෙන එක අල්ලන්න පුළුවන්. දැවිලි දැවිලි අඩු වෙන එක අල්ලන්න පුළුවන්. සමාජයේකට කියන්නේ පාළුව කියලා. සමාජයේකට කියන්නේ කම්මැලිකම. එයාට ආතතියක් නැතුව ඉන්න බෑ. ඒ නිසා නිරෝධය නැති නෙමෙයි තියෙන්නේ. අපි නිරෝධයට කැමැති කියලා සතන් ප්‍රකාශ කරන්නේ නිරෝධය එනකොට පාළුයි නීරසයි කම්මැලි කියලා ඒකට වෛර කරනවා. ඒ නිසා නිරෝධයේ දක්නාසුල භාවනා කරොත් එක හුස්මයි ගන්න ඕන. හුස්මේ නිරුද්ධ වෙනකොට නිවන තියෙනවා. හුස්ම නිරුද්ධ වෙනවා කියන්නේ හුස්ම තුනි වෙලා යනවා. ආශ්වාසය ඉවර වෙනවනේ. ප්‍රශ්වාසය ඉවර වෙනවනේ. ඒක දකින්න බැරි මොකද? ඒක තුනී වෙන තැනට අපි වෛර කරනවා. අපි ඊගාට පටන් ගන්න එකට යනවා. ඊගාට ඒක ඉවර වෙන්න ඉස්සෙල්ලා ඊගායකට පයි. ඒ නිසා අපි ආරම්භයට රුචි කරනවා. හඩ ගැනීමට රුචි කරනවා. උදේට රුචි කරනවා. වයට වෛර කරනවා. භවනා කරලා කරලා කරලා උස්ම ලක්ෂ ගාණක් අල්ලා කරන්නේ මේ උස්ම හට ගන්න දේ නැති වෙන්න බෑ නැති වෙන තැන කොච්චර යන්න පුළුවන්ද කියලා යන්න බෑ. යන්න බැරි අපි එකට වෛර කරනවා. අපි ඒක දකින්නේ අවමංගල්‍යයක් විදියට. අපි දන්නේ විනාශයක් විදියට. විච්ඡේදයක් විදියට නාස්තියක් විදියට. ඒක තමයි මේ ඉස්කෝල පන්තිවල උගන්වන්නේ. විශ්වවිද්‍යාලවල උගන්වන්නේ මේක අවමංගල්‍යයක් කරගන්න. ආ බුදුහාමුදුරුවෝ තඩි මනුස්සයා කියනවා. විත්ත විද්‍යාල නෙවෙයි අධ්‍යාපන පිටරේ ලක්ෂයක් තිබ්බත් බල කවදා හරි හට ගැනීම දකින තැන ඉඳලා ජීවෙන තැන දකින්න කිය දවසේ උඹලගේ ප්‍රශ්න ඉවරයි. එතකන් කක කක ඵලයක් නැහැ. සංවිරෝධය කියන පදේ අපේ භාවිතේ ගොඩාක් ඈත් වෙච්ච පදයක්. බොහෝ ගැඹුරු පදයක් විදිහට අපි විස්තර කරලා තියෙනවා. නමුත් එච්චර දුරස්ත වෙච්ච ගන්නේ අත්දැකීමෙන්. දුරස්ත වෙන්න හේතුව අපි ඒකට වෛර කරමින් තමයි මේ කාම ලෝකේ ගත කරන්නේ. දැන් එහෙමනම් අපි මෙතනින් අපේ උදේවරුේ සතිವಾರේ සමාප්ත කරනවා. අපි 12 මාරට සක්මනකට පෙළඹෙනවා. 12 මාරේ කාමාර සක්මන් කළා. අපි කාමාරට නැවත පරියන්කයක් සඳහා ගත කරනවා. පුළුවන් නම් උත්සාහ කරන මෙතෙල්ලේ කාමානුකම් වචනයක්වත් කතා නොකරයි. අනික ඕන කෙනෙක් කතා කරනවා. වචනයක්වත් කතා නොකර ඉන්න ඒක මේ අපි Tamanටත් ස්ථානෙටත් Tamanගේ භවනාත් කරන උස්සස්ම ගෞරවය කියලා හිතාගන්න මේක Taman කතා කරුවොත් තව කෙනෙකුත් කෙලසෙනවා කියලා ඒක ලහගහන අපි බලමු උත්සාහ කරලා පුළුවන් තරම් කතා නොකර ඉන්න එක තරහින් නෙවෙයි සාදරයෙන් කරන්න අර කෑම කනකොට සීයෙන් කරනවා වගේ ඒ උපදේශයත් එක්කම මගේ දේවරිය වැඩ පිළිවෙලින් මාව සටහන් කරන සම්බන්ධ වෙච්ච ශිරු දිනාටම තෙරුවන් සරණයි